චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම කියන කාරණය අපෙන් කෙතරම් දුරස්ව තියනවද කියලා ඔබට මට තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මූලික කාරණාවත් එදිනෙදා කරගන්නට බැරි පරිසරය දැක්කහම එතකොට එදිනෙදා ජීවිතය අපැතුලින්ම අප යම් ක්‍රමයකට සකසාගෙන තියෙන නිසා අපතුලින්ම අපට මේ ධර්මයේ පිහිටවා ගැනීමට බැරි වෙන ආකාරයේ ප්‍රතිරෝධයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ප්‍රතිරෝධය අද්භූත අමුතු එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මාර ලෙස හැඳුන්ව රූප, ශබ්ද, ගන්ධ, රස පහසම තමයි ප්‍රතිරෝධය වෙන්නේ. ඒකයි මාර ධර්ම කියලා හැඳුන්වන්නේ. ඒ කියන්නේ එතනින් ගැලවිලා ආධ්‍යාත්මය තුළට සිත ගන්න හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව වෙන ප්‍රතිපදාවකින් මේ කාමයන් නිරුද්ධ කරගෙන නෙක්කම්මේ තුලට පැමිණිලා සිහිය නුවණ වීරිය වැඩෙන ආකාරයට සංසාර දුක ප්‍රහාණය වෙන ආකාරයට ධර්මයකට නම්ම ගන්න හිතන්නවත් බෑ. ඊතරම් බලවත්. ඊතරම් සංසාරයේ ගමන් කිරීම පිණිස සකස් වුණ වෙනත් කාරණයක් නෑ. එතකොට ඒ කාමයන් තරම් දරුණු පරුෂ දෙයක් අපි නොදකින නිසා බුදුරජාණන් වහන්සේ මාර ධර්ම හැටියට හඳුන්වනවා. මේ ආකාරයට අපි ලෝකයේ රටාව අවබෝධ කරගෙන ඒක අත්හරින ආකාරයට ජීවත් වුණොත් මේ සිතේ මූලික සුසුකම් පහළ වෙන ආකාරයට සිත දියුණු කරන්න පුළුවන්. මොනවද මූලික සුසුකම්? සිහිය නුවණ වීරිය. එතකොට ඔබ බස් රථයේ ගමන් කරනකොට වාඩි වෙලා මොහොතක් ඉන්නකොට කාර්යාලයේ වැඩ කරලා පොඩි විවේකයක් ගන්නකොට ජීවිතේ පිළිබඳ සිත දියුණු කරන අදහස නැති නිසා ඒ විවේකයේ තුලත් ඔබ යම් කාමයක් ඇසුරු කරගෙන විවේකයට යනවා. ඒ රූප ශබ්ද ගන්ධ රස පහසෙන් සතුරු වෙන ආකාරයට විවේකයක් ගත කරනවා. ඒක ඔබේ සාමාන්‍ය පුරුද්දක්. එතකොට එවැනි පුරුදු ඉක්මවා ගිහිල්ලා උසස් පුරුදු ජීවිතයට ගැළපෙලා යන්න නම් පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඒ ක්‍රියාකාරකම් වලින් තොරව අපිට මේ ජීවිතය පිළිබඳ ලොකු අදහසකින් ගත කරන්න ජීවිතේ ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ ක්‍රියාකාරකම් වල මූලිකම පියවරක් තමයි ධර්ම ශ්‍රවණය. දිනපතා ධර්මයේ ශ්‍රවණය කිරීම. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මය අර්ථ සහිතව ශ්‍රවණය කිරීම. ඒ ත්‍රිපිටක ශ්‍රී සද්ධර්මයේ ධර්මකාරණය අර්ථය මෙයයි කියලා දැනගෙන ඒ අර්ථ සහිතව මේ ධර්මශ්‍රවණය කළ යුතුයි. අර්ථ කොහෙත් තියෙන්නේ? එක එක දේශකයාණන් වහන්සේලාගේ හිත්වල නෙවෙයි අර්ථ තියෙන්නේ. අර්ථ තියෙන්නේ අටුවාවේ. අට කතාවේ අර්ථය ගත්තා ඒ අර්ථයට අනුව අර ධර්මයේ ශ්‍රවණය කරා. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ කාරණයක්. අද වෙනකොට හිමීට මේ අර්ථ කතාව අට කතාව අපෙන් දුරස් වෙලා යනවා. ඒ හින්දා එක එක පිරිස එක එක විදිහට එක එක අර්ථවලට මේක විවරණය කරන්න යනවා. මොකද අර රැකලා තිබ්බ අර්ථය පිළිගන්නේ. අතීතේ පෙළට අනුරූපව ගෙනාව අර්ථ විවරණ ටික බැහැර කරලා මේ ධර්මයේ ගන්න හදනවා. අර්ථයෙන් තොරව ධර්මයේ ගත්තොත් ඔහුට නිරුත්තියද පටිභානයද නොවැඩේ. එහෙයින් ඔහුට ධර්මයේ අවබෝධ නොවේ. ශ්‍රද්ධාවද නැති වෙලා යනවා මේ අර්ථය හලාගත්තොත්. ඒ නිසා අර්ථය සහිතව ධර්මයේ ඇසීම සැමදා කළ යුතු ක්‍රියාකාරකමක්. දැන් අර්ථය සහිතව ධර්මයේ ඇසුව කෙනාට ඒ ධර්මයේ තුල හටගන්න ඕනි ධර්මශ්‍රවණී ඊළඟ පියවර මොකද්ද? දැන් සත්පුරිස සංසේවෝ සත්පුරුෂයා අර්ථය වෙනස් නොකර ධර්මය කියන කෙනෙක් විය යුතුයි. අන්න සත්පුරුෂයාගේ මිම්මක් මූලික මිම්මක්. කල්යාණ මිත්‍රයා අර්ථය වෙනස් නොකර ධර්මය කිව යුතුයි. ඒ සම්බන්ධයෙන් තමාගේ අදහස් ඊළඟට කීම ඒ දේශකයාණන් වහන්සේගේ පුද්ගලික කටයුත්තක්. මේකට පුද්ගලික අදහස් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අදහස ප්‍රක්ෂේපණය වෙලා. ඒ කියන්නේ එතනින් තල්ලු වෙලා යනවා වෙන කෙනෙක්ගේ අදහස පැමිණියාම. එතකොට සම්බුදුරජාණන් වහන්සේගේ අර්ථය අදහස සහිතව දේශනාව ඇහුවා. ඒ සම්බන්ධයෙන් දේශකයාණන් වහන්සේගේ විවරණය ඉන්පසු හෙළි කළ යුතුයි. අන්න ඒක අප අප විසින්වත් කරගත යුතුයි. මොකද එහෙම වුණොත් තමයි ධර්මය හරියට අප තුළ පිහිටන්නේ. යමෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණේ සද්දම්මස්සවණං ඊළඟ පියවර මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා තුළ පිහිටවා ගැනීමේ ගුණය පහළ වෙනවා. සද්ධම්මස්සවණං පරිපූර්ණං සද්ධං පරිපූර්ණේති. සද්ධා පරිපූර්ණා යෝනිසෝමානිසිකාරං පරිපූර්ණේති. යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ සති සම්පජඤ්ඤම් පරිපූර්ණේති. අන්න පියවර අවිජ්ජා සූත්‍රයේ සඳහන් වෙනවා පියවර. එතකොට මේ පියවරට අනුව තමයි අපේ හිත දියුණු වෙන්නේ. හිත වැඩෙන්නේ. පරිපූර්ණේ වෙන්නේ. අපි එක පඩියක් සම්පූර්ණයෙන් තියලා බර යොදලා ඒ පඩිය පරිපූර්ණ කරලා ඊළඟ පඩියට නගිනවා. එතකොට කොහොමද සද්ධර්ම ශ්‍රවණේ පරිපූර්ණ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගන්න හිතෙන්නේ. එහෙම නැත්නම් සද්ධාවට එන්න හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නකොට එයාට යෝනිසෝමනසිකාරය ඉපදෙන්නේ. යෝනිසෝමනසිකාරය ඉපදෙනකොට සිහියයි නුවණයි පිහිටන්නේ. මේක සජීවීව වතපිළිවෙතෙන් සිද්ධ වෙන ආකාරය අපිට අවබෝධ කරගන්න පුළුවන්. ක්‍රියාකාරකම වතපිළිවෙත. වැඩෙන අනුපිළිවෙල මෙන්න මේක. කොහොමද ධර්මශ්‍රවණය කරනකොට එයාට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුලයි මම ඉන්නේ කියන විමසීම ඇති වෙන්නේ. ඒක තමන් නුවණින් විමසලා දැනගන්න ඕනේ. මම මේ ඇසූ ධර්මය ක්‍රියාත්මක කරනවද? ඇසූ ධර්මය අද උදේ අද දවල් අද සවස අද රාත්‍රී මම ක්‍රියාත්මක කළාද? නැත්නම් ඉදිරි කාලයේ තියෙනවා නම් උදේ මට ක්‍රියාත්මක කරන්න තියෙනවද? දවල් තියෙන්නේ කොහොමද? සවස කොහොමද? රාත්‍රියේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නට එයා නුවණින් විමසනවා. අර ඇසූ ධර්මය පුහුණු වෙනවද කියලා නුවණින් විමසනවා. එතකොට යම් තැනක මම අද උදේවරුවේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන වාසය කළා කියලා දැකීම ශ්‍රද්ධාව නෙවෙයිද? ආන්නේ ශ්‍රද්ධාව ඇතිවෙන්න ඇතිවෙන්න එයා යෝනිසෝ මනසිකාරය එයාගේ මනසිකාරය මූලගත වෙනවා පිහිටනවා ධර්මය තුළ ආන්නේ මනසිකාරයේ පිහිටීම තුළ එයාට සිහිය වැඩෙනවා නුවණ වැඩෙනවා. ඇයි මේ නුවණින් විමසන ගුණයෙන් යුතුවන මේ කරන්න? එතකොට සිහිය නුවණ පිහිටන්න පටන් ගන්නවා. ඇයි එයා ඉන්නේ ධර්මයේ තුල මානසිකාරයේ තියාගෙන. ධර්ම මානසිකාරයේ තියාගෙන. ඒකට හේතුව එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුල වාසය කරන්නට උත්සාහ කරනවා. බණාහාහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අසනවා ඇසූදේ උදේ දවල් හවස රාත්‍රියේ අදහාගෙන තමන්ගේ හිතේ තැම්පත් කරගෙන පිහිටුවාගෙන වාසය කරනකොට මානසිකාරය පිහිටනවා. යෝනිසික මානසිකාරය පිහිටනවා. එතකොට හිතේ මූලික වශයෙන් මේ මානසිකාරයේ පිහිටවාගෙන දහම් මානසිකාරයේ පිහිටවාගෙන වාසය කරනකොට තමයි සිහිය නුවණ පහළ වෙන්නේ. මෙන්න මේ විශේෂ කාරණේ නිසා දිනපතා ධර්ම ශ්‍රවණය කරොත් ඒක පරිපූර්ණ වෙන්න වෙන්න එයා නුවණින් විමසන්න ඕනි පඩිපෙලේ මේ පියවර තියෙන කෙනා ඊළඟ පියවර දිහා බලනවා. ඒ බලලා තමයි ඊළඟ පියවර ස්ථිර කරගන්නේ. ඒ ස්ථිර කරගත්ත පියවර ඊළඟට තියන්න උත්සාහ කරනවා. පියවර තියනවා. එතකොට කෙනෙක් සද්ධර්ම ශ්‍රවණේ කර කර ඊළඟ පියවර කරා යනවද කියලා බලන්න ඕනේ. සද්ධර්මශ්‍රවණය කර කර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ තමා ඉන්නවද කියලා බලබල තමයි සද්ධර්මශ්‍රවණය කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ තමාගේ හිත පිහිටනවනම් කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ වැඩෙනවනම් අන්න එයාගේ සද්ධා වැඩෙනවා. කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ පිහිටවන ප්‍රායෝගික ක්‍රියාකාරකම තමයි වතපිළිවෙත කියන්නේ. ආන්නේ වතපිළිවෙත කෙරෙනකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ හිත පිහිටෙන ආකාරය ওই විදිහටයි. සද්ධාව වැඩෙනවද කියලා බලබල සද්ධර්මශ්‍රවණය කරන්නට ඕනේ ඔය පිළිවෙල්ටයි. එහෙම කරොත් ශ්‍රද්ධාව වැඩෙනවා කියලා තේරෙනවා එයාට කලකෙදි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුළු දවස පුරාම තමා පිහිටියා කියලා දැනගන්න ලැබෙනවා. එයා ශ්‍රද්ධාව තුළ වැඩෙන කෙනෙක් බවට පත්වෙනවා. ඒ අවබෝධය තුළ දවස ගත කරනවා කියන කාරණේ ස්ථාවර වෙන්න ස්ථාවර වෙන්න ඔහු හරයක් සහිත මුලක් සහිත සද්ධාව උපදවා ගන්න පටන් ගන්නවා ඒ සද්ධාව වැඩෙනවා කියලා දැනගත්තාම මානසිකාරයේ මූලයේ කුසලයට පිහිටනවා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා ඒ යෝනිසෝ මනසිකාරයේ භාවනාවෙන් වඩ වඩ වඩ වඩ ඉස්සරහට යනකොට ඊළඟට ඔහු සිහිය නුවණ පිහිටනවාද කියලා බලබල තමයි අර යෝන්සෝවන්සිකාරය ඉහළට ගන්නේ. භාවනාවෙන් සිහිය නුවන වීරිය වැඩෙනවා. ඒ සිහිය වැඩෙනවා නම් නුවන වැඩෙනවා නම් ඒ සති සම්පජානයේ වැඩෙනවා නම් යෝනිසෝමන්සිකාරය තුල ඔහු දියුණු වෙන කෙනෙක්. ඊට පස්සේ එයා සිහිය නුවණ වැඩෙන කාලෙකදී ඉන්ද්‍රිය සංවරය කරනවා. එයාගේ කය වචනයේ සිත සම්පූර්ණයෙන් පිරිසිදු වෙලා එයාට සතිපට්ඨාන ධර්මයන් තුල හිත වැඩෙන්න පටන් ගැනීම ආරම්භ වෙනවා. ඔබටත් සතිපට්ඨානයට වහවහා පරිපූර්ණව පැමිණීමට මේ ප්‍රතිපදාව නොපමාව ඇති කර ගැනීම සඳහා වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.